රහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ යං නෝපේපිය රූපං සාත රූපං ඒසා තණ්හා විරුද්ධමාන පහියමාන පහියති නිරුද්ධමානා නිරුද්ධති චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඉන්දේසා තණ්හා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නය අවසරයි අපි මේ වෙනකොට සතිපට්ඨාන මහා සූත්‍රය ඉදිරිපත් කරගෙන ආපු ගමනේ ප්‍රථම සතිපට්ඨාන තුන පියමන් කරලා දැන් අපි විස්තර බලාපොරොත්තු වෙන්නේ ධම්මානුපස්සන සතිපට්ඨානේ එිනුත් සත්‍යපබ්බයේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය පියමන් කරා අපි ගිය සතියේ ප්‍රවිෂ්ඨේ ලබාගත්තේ නිරෝධ සත්‍යයයි. ඒකදී අපි සාමාන්‍ය පොදු හඳුන්වීමක් සහ සාමාන්‍ය විස්තරයක් ඉදිරිපත් කරගත්තා. විශේෂයෙන්ම භාවනා කරන කෙනෙකුට හිත උනන්දු කරගන්න ප්‍රබෝධමත් කරගන්න වා කාරණා ඒ විදිහට නිරෝධ සත්‍ය හොඳ හැටි දැක ගැනීම හේතු භූත වෙනවා කියන එකයි අදහස තියෙන්නේ. වෙන විදියකට කියනවා නම් යම් කිසි කෙනෙකුට සතිපට්ඨානීය මෙතෙක් දුර විස්තර කරපු විස්තර අහලා හෝ එහෙම නැත්නම් වෙන යම් ධර්ම කොටසක් කල්යාණ විශ්වාසයක් නිසා හෝ මේ සංසාරේ බය සංසාරේ තියෙන පෙළෙන පීලන ගතිය තේරුම් අරගෙන සංවේග ඥාන පහළ වෙලා තියෙනවා නම් ඒ පුද්ගලයාට ඒ ඒ පහළ වෙලා තියෙන සංවේග ඥාන සහ සංසාර බයම නිරෝධ සත්‍ය සඳහා ප්‍රමාණවත් වෙනවා වගේ අදහසක් මේ නිරෝධ සත්‍ය විස්තරේ කැප් වෙලා තියෙනවා. ඒ මොකද ඒ සමුදේ සත්‍ය විස්තර කරනකොට යම් මේ ආරම්භක පාඩේ සඳහන් කරන විදිහට යම් ලෝකේ පිය රූපං රාත රූපං එත්තේසා කන්නා උපජ්ජමානා උපජ්ජති නිවිසමානා නිවිසති ඒක තමයි ඒ තෘෂ්ණාව පිළිබඳව එහෙම නැත්නම් දුක්ඛ සමුදය දුකේ හට ගැනීම පිළිබඳව පොදු මතක් කිරීම හඳුන්වා දෙනවා. යම් මේ ලෝකේ ප්‍රිය වූ රූපයක්, මිහිරි වූ රූපයක් නැත්නම් ප්‍රිය භාවයක්, මිහිරි භාවයක් තියෙනවනම් අන්න ඒතර තමයි මේ තෘෂ්ණාවගේ හට ගැනීම සහ තෘෂ්ණාවගේ läග ගැනීම. පිහිටීම පවතින. මේ පාඩේමයි මේ නිරෝධ සත්‍ය විස්තර කරනකොට සංශෝධනය කරලා පාවිච්චි කළා තියෙනවා. යම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා නිවිත පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති. මේ ලෝකේ යම් ඒ ප්‍රිය භාවයක් ප්‍රිය රූපයක් ප්‍රිය ස්වරූපයක් පවතිනවද මිහිරි භාවයක් මිහිරි රූපයක් මිහිරි ස්වරූපයක් පවතිනවද එතනමයි මේ තෘෂ්ණාව විරුද්ධ වන්නේ ප්‍රහාණය වයි ඒ නිසා සංහාව තියෙනවා නම් ඒ මනුස්සයා ලොකු සුදුස්සෙක් නිවන් ලබයි යම් කිසි කෙනෙකුට තණ්හාව නැත්නම් ඉතින් නිවන් ලබන්න බෑ මේක නෙවෙයි හැබැයි ඇත්ත ඇත්ත නම් තමන්ට තණ්හාව තියෙනවා කියලා දන්නවනම් යම් කිසි කෙනෙකුට මේ නිවන කියන බේත අහනවා උත්තර ලැබෙනවා යම් කිසි කෙනෙක් හිතනවා නම් දැනම තණ්හාව නැහැ කියලා. ඒ කියන්නේ තණ්හාව නැතිකම නෙවෙයි. හිතන තණ්හාව නැහැයි කියලා. එහෙම නැත්නම් Taman මේ මේ අන්තවලින් සුද්ධයි කියලා. එහෙමනම් මේ පුද්ගලයාට නිවන කියන එක අවශ්‍ය නැහැ. පය බර වායයට පිටිකරහය බෙහෙත් බඳින වාගේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ තෘෂ්ණාව සහ තණ්හාව අතර පුදුමාකාර සමානකමක් පේන්නේ හරියට කණ්ණාඩියකින් බලනකොට එකිනෙකට <clears throat> විරුද්ධ ප්‍රතිබිම්බ දෙකක් පේන්න වගේ. අයන්නේ රූපේ කණ්ණාඩියෙන් බලනකොට අයන් අනිත් පැත්ත ඇරලා පේනවා. අපේ මූණ කණ්ණාඩියෙන් බලනකොට ඒක අනිත් පැත්ත ඇරලා පේනවා. නමුත් අපිට ඒක පේන්නේ අපි හිතන්නේ ඒක තමයි අයන්න. ඒ නැත්තම් ඒක තමයි අපේ රූපේ කියලා. නමුත් මේකේ ප්‍රතිබිම්බයක් පෙන්නන. ඒ නිසා තෘෂ්ණාවෙම ප්‍රතිබිම්බයක් තමයි මේ නිරෝධය වෙලා. නිරෝධයේම වේක ප්‍රතිබිම්බය තමයි තෘෂ්ණාව වෙලා තියෙන්නේ. එනිසා ඒ සමුදේ සත්‍ය සහ නිරෝධ සත්‍ය දෙක අතර එකම අද ඝටනාවක් තියෙනවා. හරියට පෙන්නලා දීලා තියෙනවා. උපජ්ජමානා උපජ්ජති නිවිසමාන නිවිසති යම් තැනක උපදීත යම් තැනක läගගනීද ඒ ස්ථාන ටිකමයි පෙන්නන්නේ. මෙතන පෙන්නනවා නිරුද්ධමාන පහියමාන ප්‍රහාණය වෙන සුළු ගතියක් තියෙනවනම් වෙන සුළු ගතිය ඒක පවතින්නේ මේ ප්‍රිය රූප ධාත රූප බලමයි. නිරුද්ධ වෙන ස්වභාවයක් නැත්නම් පවතින්නේ මේ ප්‍රිය රූප ධාත රූප බලමයි. ඒ නිසා භාවනාවේදී විශේෂයෙන්ම මේක අවධාරණයට ලක් වෙනවා. මොකද මේ සාන්දෘෂ්ටික බව. ඒ ප්‍රිය භාව මනාප භාව පහළ වෙනකොටම මේ කියන්නේ සාමාන්‍ය භාවනා යෝගාවචරය පටන් ගත්ත හෝ යෝගාවචරයට තාම නොපත් කෙනෙකුගේ ප්‍රිය රූප සාත රූප විතරක් නෙමෙයි සරුවච්චතා ඥාණයෙන් දකින්න ප්‍රිය රූප සාත රූප. එනිසායි සුත්තමේ ඥාණය අවශ්‍ය වෙන්නේ මොනවද මේ ප්‍රිය රූප සාත රූප කියලා දැනගන්න. ඉතින් ඒක තෘෂ්ණා විස්තර කරනකොට විස්තර වෙන්නේ එකම පද බැලමයි. මේ නියෝදේ විස්තර කරනකොට විස්තර වෙන්නේ එකම පදවල. මේක තමයි අපි අද ආරම්භයක් ලබා ගත්තේ මේ පාරවත් මතක් කරපු එකම චක්කුම් ලෝකේ පිය රූපං කාත රූපං. මේ ඇහැ ලෝකේ මේ සංස්කාර ලෝකේ මේ පු탁ඥයන් අතර බොහොම ප්‍රිය භාවයක් ඇති කරන දෙයක්. මිහිරි භාවයක් ඇති කරන දෙයක් ඇහැ. ඒ නිසා අපි ඉස්ලාම කෙනෙක් තියා බලනකොට ඒ පුද්ගලයාගේ ඇහැ තමයි අපි දකින්නේ ඇහැ තමයි ඇහැ නැත්තම් ඒක මහා මේ නොදක්මකට සමානයි අපි බුදු පිළිමයකට වන්දනා කරන්නේ නේත්‍රාති පොත්තක් ඒක නැත්තම් ඒකට කියන්නේ අන්ධ බුදුන් කියලා වැඳී යුතු නැහැ පූජාර්හ නැහැ ඒ වගේම තමයි අපි ඊටාම ප්‍රිය වස්තුවද කියන්නේ ඇහැ වාගේ කියලා ඇහි බබා වාගේ කියලා ඇහැ වාගේ රකින්නයි කියලා ඒ තරම්ම ප්‍රිය වස්තුවලට අපි අලංකාර භාෂාවෙන් කතා කරන්නේ ඇහැ වාගේ කියලා. ඇහි මූණි හදා තියාගෙන හදපු දරුවෝ මට ඇහැ වාගේ තිබුණ එකම දේ මේ තරමටම ඇහැ ප්‍රිය වස්තුවක් බව එච්චර විස්තර කරන්න අමාරු නෑ. සෑම දැකීමක් පාත මෙන්න මේ ප්‍රිය භාවයේ සාමීරි භාවයේ ස්ථිරතාවය. ඒකයි අපි මේ දැකීමට මෙච්චර කැමැති. ඒක නිසා අපි මේ වයසට යනකොට ඇහැ එහෙම වෙනකොට සියදි විනාශා ගන්න මට්ටමට. එහෙම නැත්නම් තමන්ගේ සම්පූර්ණ ජීවිතේ වර්ණවත් භාවයේ පිළිලාරේ සමනල පාට සම්පූර්ණ හේදිලා ගිය බවටපත් වෙලා අපි සෞත්වි කියාගෙන ජීවත් වෙන්නේ අන්නේ දාර තමයි. මොකද මේ තරම්ම අපේ මනසට වැඩිම සංඥා ප්‍රමාණයක් වැඩිම යහුසුළු භාවයකින් වැඩිම වර්ණවත් භාවයකින් වැඩිම මත් කරන සුළු භාවයෙන් ඇති කළ දෙන්නේ ඇහැ. සත්ත්ව පරිණාමයේදී මේ ඇහැ මුදුන්පත් වීම විශාල ලොකු ජයග්‍රහණයක්. ඊනිසල තිබෙන සත්ත්ව ස්පර්ශක. ස්පර්ශක වලින් අතගාලා තමයි මේ සත්ත්ව ජීවත් වෙන්නේ. ඊට පස්සේ තමයි ඇහැ. ඒක අපේ ඉන්ද්‍රියන්ගේ උද්දම කියන එක. ඒ වගේම තිරසන් සත්තු ඇහෙන් බලනවට වඩා ගඳෙන් ස්පර්ශයෙන් ජීවත් වෙනවා. ඒක නිසා අපි කියන්නේ සතු පරිණාමයෙන් පහක් මට්ටම තියෙනවා කියලා. දැකීම දර්ශනය ඇහැ ඉහළට යන්න යන්න යන්න ඒක බොහෝ කාලයක් තිස්සේ මේ සබහා ධර්මයත් එක්ක හැපිලා හැපිලා ගැටලා ගැටලා ඇති වෙච්ච උසස්ම පරිණාමයේ නිර්මාණයක් මේ නිසා අපේ චිත්ත වීතිය ගත්තොත් චිත් પરම්පරාව ගත්තොත් වැඩිම විචිත්‍ර භාවයක් වැඩිම අවකාශයක් වැඩිම තොරතුරු ප්‍රමාණයක් රැකගන්නේ රැඳෙන්නේ අතුල් කරගන්නේ ඇහැ මාර්ගය. මිනිස්සේ අපි මේ ඇහැට මේ විදිහේ උපමා අලංකාර රාශියකින් කතා කරලා තියෙනවා. ඒ නිසා ඇහැ පිය රූප සාත රූප කියන එක ඉතර ඉතර කළ දෙනවා මාර්ගය. මේක මේ තරමටම ඇහැ සංසාරයට බඳිනවා. ඇහැ තෘෂ්ණාව වැඩියෙන්ම ඇති කරන උපකරණේ බාටපත් වෙනවා. ඒ නිසා ඇහැ පිළිබඳව අන්ත දෙක දැනගන්න. එකක් තමයි මේ ඇහැට මෙච්චර බැඳි ඇලී ගත කරන ගතිය එක අන්තයක්. රූප බැලීමෙන් මේකට කියනවා දර්ශන කාමයේ කියලා. මේ දර්ශන කාමයේ ඇති කරන්න හේතු වෙන මූලික ద్వාරයේ ඇහැ. ඒක නිසා සංචාරය කරනවා. මොනවාද එක එක රූප බලන්නේ. මේක එක විදියක අන්තවාලය. අනිත් එක තමයි මේ රූප පෙන්වොත් තමයි තෘෂ්ණා පහළ වෙන රූප වෙනුත් තමයි අපි සංසාරයට වැටෙන්නේ කියලා ඇස් දෙක බැඳගන්න. රූප නොබල ජීවත් වෙන්න හදලා. මේ දෙකම අන්ත දෙකක් විදිහට සර්වඥ දේශනා සඳහන්. මේ දෙකෙම මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදෙන එක නෙමෙයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. මේක වෙනස් වූ ඉන්දිය සංවරය කියලා එකක් අන්නේ ඉන්දිය සංවරයෙන් තමයි අපිට අර රූප ගොඩාක් බලමින් සාමාන්‍ය අන්ධ පු탁ඥයා. අන්ධයි වඩාත්තරම එහෙමයි අන්ධ වෙලා තියෙන්නේ. ඇහැට තියෙන තද ආශාව නිසාම ඔහුගේ ඥාන ඇස අන්ධ වෙනවා. මේ මේ මේ මත්තක මේ තරම්ම ඉදිරියට අරගෙන ඒකටම ඇදීගෙන ඒකටම බැඳීගෙන ඒකෙම ගැලීගෙන ජීවත් වෙන නිසා කවදාකවත් ඔහුගේ පඤ්චේන්ද්‍රිය නැත්තම් පනස මතුවේ. ඒ නිසා අන්ධකරණයි. ඊට කියනවා මෝහ පටලයි. මෙන්න මේ මෝහ පටල කපන්න රූප නොබල ඉඳලා බෑ. රූප බැලීම වැඩිකම තමයි අපේ තියෙන රෝගේ. ඒක රූප නොබල ඉන්න ඕනේ. මේ මේ රූප නොදකීමේ අපිට සීල විසුද්ධිය ලබන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය ලබන්න පුළුවන්. මෙන්න මේ විසුද්ධිය ලබන්න පුළුවන් කියලා කිව්වට කවමදාකවත් ඉන්දිය භාවනාවකට වැටෙන්නේ නැහැ. ඒ වගේම රූප බැලීමෙන් යල්ල දැකීමෙන් මේ දර්ශන කෘත්‍යය සිද්ධ වෙලා දර්ශනාපහාතබ්බා කියන විදිහට අපිට නිවන් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා එකක් බෑ. ඒක වෙන්නේ නැහැ. මෙන්න මේ දෙක මැදට වැඩෙනවා ඉන්ද්‍රිය භාවනාව. ඒ නිසා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී කොහොම උපහාසාත්මකව සර්වඥාන්ත මේක පෙන්ලා දීලා කියනවා ආරසතිය බ්‍රාහ්මණයගේ ගෝලයේ ආවිලා කතා කරන වෙලාවේදී මේ රූප නොබැලීමේ රූප නොදැකීමේ අපි මේ නිවනට නැත්තම් ඉන්දිය භාවනාවක් අක්වින්දේ සංවරයක් බලාපොරොත්තු වෙනවා කියනකොට සර්වඥාන්සේ සඳහන් කරනවා එහෙමනම් අන්ධයෝ ಜಾති අන්ධයෝ එන රහත් වෙලාම තියෙනවා. රූප පේන්නේම නැහැ. එහෙම නැත්නම් අසන්ද වෙනකොට සතුටු වෙනවා. ඒ මොකද ඊට පස්සේ අපිට ඇහෙන් උපදින මේ ක්ලේශ උපදින්නේ නැහැ කියලා. ඒක සර්වඥාන්තු උපහාසයට ලක් කරලා. නමුත් රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව අරඤ්‍යගතව කියන කොටත් ওই දෙක අතරමැදට ගේන ගතියක් තියෙනවා. දස්සන කාණයෙන් අපි වෙන් කරලා අරණ්‍යයේ පවතිනා වූ ස්වභාවය දුක්ඛ මූලයක පවතිනා වූ ස්වභාවය ශූන්‍යාකාරයක පවතිනා වූ ස්වභාවය කියලා කියන්නේ මේ වාගේම රූප බලමින් නැත්නම් දස්සන කාමයේ ගත කරන සංදර්ශන වල ගත කරන තවත් ඒ කාමභෝගී පු탁ජනයන්ගෙන් වෙන වාසය කරනවා ඒ වෙනුවට ගස්ගල් එහෙම නැත්නම් මේ වනසතුන් ආශ්‍රය කරනකොට අර තරම්ම රූපේ කුප්පන ගති නැති නැත්තම් රූපයෙන් කුපිත වෙන ගති නැති කෙලෙස් උපදින් නැති මධ්‍යස්ථ තැනකට යා ගන්න පුළුවන් තරක් තියෙනවා. ඒක අර රූප නොබැලීමට ඇත්තන්ද කරගන්නවා වගේම අන්තරයක් නෙවෙයි. නමුත් ඒක විදිහකට සප්පාය ස්ථානයක් සපයා දීමක්. ඒ ඒ සංසග්ගාරාමතාවයේ කියන්නේ ඒ අනන්‍ය වාසී වුණත් භාවනා මධ්‍යස්ථාන වුණත් ගෙදර ඉඳලා තමන්ගේ ෆොටෝ ඇල්බම් එක අරගෙන ඇවිල්ලා නොදකින් නැත්තන්ගේ ෆොටෝ බල බලා එහෙම නැත්තම් ඒ වෙන තැන් වලින් මේ හම් වෙන මොන මොන හරි ජීවා බල බල ජීවත් වෙනව නම් ඒ කියන්නේ තාමත් අර දර්ශන කාමයේ සහිත ගිහි ලෝකයේ තියෙන කාම ගුණයන් වල සංසර්ගයේ පවතින. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික දුරු කිරීමට තමයි අරණ්‍ය වාසී ජීවිතයක පුරුදු කරන්නේ ඒ කයෙන් වෙන් වුණාට හිතෙමුත් වෙන් වෙන්න උත්සාහ කරන්න වෙනවා. එතකොට ඉන්ද්‍රිය භාවනාවකට වැටෙනවා. ඒ ඉන්ද්‍රිය භාවනාව තුළින් මේ ඇහි යත්තා වූ ප්‍රිය රූප භාවය, සාත රූප භාවය පිළිබඳව සරුවචන් වහන්සේ දේශනා කරන ලද සුතමේ ඥාණයට අනුව කල්පනා කරලා බලන්න ඕනේ. කල්පනා කරලා ඉතාමත් වැදගත් වෙන්නේ ඒක ප්‍රත්‍යක්ෂයට ලං කරගන්න එකයි. පිට මේ ධර්ම දේශනාවකින් ධර්ම සාකච්ඡාවකින් සත්පුරුෂ ආශ්‍රයෙන් මෙන්න මේ චින්තාමය ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන දිනුපවම කරගන්න උදව් උපකාර ලැබෙනවා. අනිත් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සහ මහා සලායතනික සූත්‍රයේ කියන සූත්‍ර දෙකේ කරුණු ටිකක් ඉදිරිපත් කරලා මේ චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති කියන මේ පද දෙක අපි මේ ගෙන යන වැඩපිළිවෙල අනුව තවත් විශේෂ ආලෝකයක් යටතේ විශේෂ දැනුමක් යටතේ විග්‍රහ කර ගන්නයි අද කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සරුවචනාංශයෙන් පෙන්වා දීලා තියෙනවා මේ අපි කලින් මතක් කරපු කුෂ්ණාවට මෙන්න නිරෝධයට හේතු වෙන ස්ථාන සියල්ලම ඒ ලයිට් එකට වෙනවා. ඒ ලයිට් ඉස්ලාම තියෙන්නේ චක්කු සෝත ධාන ජීව කාය මන කියන මේ ద్వාරය. සාමාන්‍ය මතක් කරගෙන ගත්තොත් ඊට පස්සේ වෙන්නේ මේවට ගොදුරු වෙනා වූ අරමුණු හය. ඊගාවට එන්නේ මේ මේ අරමුණු ගොදුරු වීම නිසා පහළ වෙනා වූ විඥාන හය. ස්පර්ශ හය. ආදි වශයෙන් මේ ලයිස්තු දිගට යනවා. නමුත් අපි ඒකේ මේ ආරම්භය ඇති කර ගන්නකොට චක්ඛු පිළිබඳව. මේ ඉන්ද්‍රි භාවනා සූත්‍රයේ සඳහන් කරන්නේ චක්කුම් බික්කවේ අජාතං අපස්සං දැකපු නැති අහලා නැති කෙනෙකුට. එහෙම නැත්නම් චක්ක පිළිබඳ යථා භූතක්. ඇති හැටියට ඇහැ දැකපු නැති ඇහැ ගැන දන්නේ නැති කෙනෙක් සම්බන්ධව ගත්තොත් එහෙම ඒ පුද්ගලයාට චක්කුණා රූපං දිස්වා uppajjati ඇහැට රූපයක් ඉදිරිපත් වෙනකොට මනාපය අමනාපය පහළ වෙනවා <clears throat> uppajjati මනාපං උද්දප්පජ්ජති අමනාපං uppajjati මනාපාමාන අමනාපං ඇහැට රූපයක් එළඹ වෙනකොට අපි කලිමුත් සඳහන් කරා අපි මේ දවල් කාලෙට ප්‍රිය මොකද සංදර්ශන වලට ගියේ මොකද? ඒකදී අපේ ඇහැ නිතරම වැඩ. ශීඝ්‍රයෙන් රූප සංඥාවල් විඳ ගැනීමෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ විඳ ගන්න හැම රූපයක් ඇහැට වැටීමත් එක්කම ආපాతගත වීමක් එක්කම ඇහි මනාපය ඇහි අමනාපය උපදිනවා. uppajjati මනාපං uppajjati අමනාපං. එහෙම නැත්නම් මනාපාමන. විතින්දී අපි අර කලින් සඳහන් කරානේ මේ ලයිස්තුවටම වැටෙනවා කියලා චක්කුව ගන්නකොට සෝත ගාන ජීවා කාය මන. මේ අතුරු කාරණාවක් විතර මතක් කරගන්න පුළුවන්. ඇහැට රූපයක් එකතු වෙලා ඉදිරිපත් වෙලා ආපාතගත වෙලා සම්පාත වෙලා එහි මනාපයක් අමනාපයක් මනාපමනාප කියන දෙකේම අදහසක් ඉදිරිපත් වෙනවා නම් ඒක එකක් ඉදිරිපත් වෙනවමයි කියන එක එකක් අනිත් එක තමයි ඒ වෙලාවේ කන සම්පූර්ණයෙන්ම අක්‍රියයි නිවන් දැකලා ඉවරයි. නාසය දිව කය සම්පූර්ණයෙන්ම කන්නා උපදින්නෙත් නැහැ ප්‍රහාණය කරන්න දෙයක්වත් නැහැ. මේක හොඳට මතක තියාගන්න ඕන එකක් යෝගාවචරය. ඇහැ මේ තරම්ම සක්‍රියව මනාපේ දිගේ අමනාප දිගේ යනකොට සමහර කෙනෙක් කියනවා කට ක්‍රියාත්මක නැත්නම් කට අරගෙන බලහින්නත් ඉන්නවා. හොඳ ඕන දේවල් දකිනවා. නමුත් ඒක නෙවෙයි සඳහන් කරන්නේ ඒ <clears throat> සෝත ගාහන ජීවා කාය කියන විඥානය අක්‍රියයි කියලා. මොකද එකයි එකවරකට වැඩ කරනවා. එතන චක්ෂුව ක්‍රියාත්මක වෙනව ඒ චක්ෂුව පිළිබඳව අජාතක් මේ අජානම් ඒ පුද්ගලයා ඇහැ කියන්නේ මොකක්ද කියලා භගවත්යන් වහන්සේ ඇතුළු ආර්යයන් වහන්සේලා දකින්න විදිහට දැකලා නැහැ. දන්නේ නැහැ. අඥාන. අපස්ස. එහි යථා ස්වභාවය තාම දැකලත් නැහැ. යථා භූතං ඇති ඇති දන්නේ නැහැ. ඔහු දකින්නේ මේ අපි බොහෝම පින් කරලා ගිය ආත්මේ ලබාගත් වටිනා ඇස් දෙක. මේ විදිහට ඇහ ඉන්ද්‍රියක් ආයතනයක් විදිහට අපි දකිනවා. ඉන් එහාට මොනම දැකිල්ලක්වත් ඇත්තේ නැහැ. අන්න එවැනි කෙනා රූපයක් දැක්කට පස්සේ තමයි මේ uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපාමනාපං. ආන්න මේ වෙලාවේදී මේ පුද්ගලයා මේක විපස්සනාවට නම් වන්නේ කොහමද? නැත්නම් මේකෙදී බුදුහාමුදුරුවෝ මේ අපි වාගේ අත්තර දෙන උපදේශය මොකද්ද? මේ පුද්ගලයා සිහිපත් කරගන්නවා මගේ ඇහැට රූපයක් නැතිවීම නිසා මේ වෙලාවේ මනාපයක් ඇති වුණා මේ වෙලාවේ අමනාපයක් ඇති වුණා මේ වෙලාවේ මනාපමනාපයක් ඇති වුණා අන්න මේ මනාපමනාපය ඒකාන්තයෙන්ම ඕලාරිකයි පටිච්චසමුප්පන්නයි සංකතයි. වෙන විදිහකට කියනවා නම් පෘථග්ජන දෙන්නෙකුට එකම රූපය යොමු වුණාට පස්සේ ඒ දෙන්න දකින්නේ දෙකක්. ඔහු දකින්නේ තමන් හදාගත්ත රූපේ. අර දකින්න මූල රූපේ ආශ්‍රය කරගෙන සංකතයක් දකින්නේ. හදාගත්ත දෙයක් දකින්නේ මොකද ඔහුගේ ජාතකයේ වංශකයේ වංශයේ හැටියට පුරුෂයේ ලිංගයේ හැටියට ධනමේ දෘෂ්ටියේ හැටියට හොඳ රූපයක් නරක රූපයක් දැක්කා හොඳයි වෙලා හොඳයි ප්‍රමාණය හොඳයි ළඟ හොඳයි ආදි වශයෙන් ඒ රූපේ පිළිබඳ විශාල මේ ජීතුමන් ගෙත්තමක් හිතේ වැඩක් ඒ නිසා ඒක රූපේ යථා ස්වરૂපේ දැකීමකුත් නෙවෙයි ඇහි යථා ස්වરૂපේ දැකීමකුත් නෙවෙයි සංකතයක් දැකීම ඒක නිසා ඒක සංකතයි ඕලාරිකයි ඉතාමත්ම මතුපිට ලාංඡනේ පමණමයි දකින්නේ කවදාකවත් ඇතුළතක් ඒ වාගේම නොපෙනෙන පැත්තක් ඒ රූපයේ අංග ප්‍රත්‍යංග මේ ව්‍යංජන අල ව්‍යංජන කිසිම දෙයක් නැහැ සාමාන්‍ය මේ ෆොටෝ එකකින් ගත්තා ගන්නකොට ඇති වුණ සටහන වාගේ ඉතාම ඕලාරික දෙයක් ඒක පටිච්ච සමුප්පන්න. ඒ අවස්ථාවේ පවතින හේතු මත පහළ වෙච්ච දෙයක්. මෙන්න මෙන්න මේ කුණු කන්දල මත තමයි දැක්කා කියලා හිතාගන්න මෙන්න මේ දේ මත තමයි අර කින මනාපය හෝ අමනාපය හෝ මනාපමනාප පාද. මේ නිසා බුද්ධිල දෙන්නේ එකම චිත්තයක් තියා බලනකොට දෙන්නගේ සංකත දෙක දෙකක්. දෙන්න දකින්න ඕලාරික මූණක් දෙකක්. දෙන්නට මේක පටිච්ච සමුප්පන්න වේ දෙආකාරයි. ඒ වගේම එකම පුද්ගලයා එකම චිත්තයේ දෙසරයක් දකිනකොට අපි මේ වගේමයි පළවෙනියෙන් දැකපු එක නෙවෙයි ඊට වැඩිය වෙනස් එකක් දෙවෙනි තැනේලා. ඒ වගේම තමයි ඒකේ ඕලාරික භාවය නිසා ඊට වැඩිය වෙනස් පැති කඩක් ඉතල අඬමින් ඉන්න රූපේ දැක්කා ඊගාට hina වෙමින් ඉන්න රූපේ දකින්නත් ඉඩ තියෙනවා හැරෙන රූපේ දකින්න ඉඩ තියෙනවා ආත දිග අරපු ආකාර නවපු ආකාරات විශාල ඕලාරික රූප රාම රාශියක් එකම චිත්තය අරගෙන කාලානුරූපව දකින්න පුළුවන්. ඒ සෑම දෙයක්ම ප්‍රතික්‍රමපන්නයි. ඒ මොකද මේ පුද්ගලයා චක්කුම් බික්කවේ අජාතං අපස්සං යථාභූතං. මේ පුද්ගලයා තමන්ගේ මේ ඇහෙන් දකින වැඩපිළිවෙල පිළිබඳව කවදාකවත් දැනගනත් නැහැ, දැනගනත් නැහැ, දැකලත් නැහැ ඇති හැටි. ඒ නිසා ඔහු සංසාරගත පුරුද්ද හැටියට දකින්න. අබ්බැහියක් තියෙනවා. ඉතින් මේක තමයි ලෝකේ තියෙන ලොකුම අත්දැකීම. අපි වුණාට මේ මත්ද්‍රව්‍ය පිළිබඳව අපි කියන සුරාසඳුන් එහෙම නැත්නම් ස්ත්‍රීලෝලත්වය එහෙම නැත්නම් මේ මේ සූදුව වගේ දේවල් ඇත්තහිය නැති කරන්න සුද්ධවන්තය වගේ අපේ ඉදිරිපත් වෙලා අනුන් හදන්න උත්සාහ කරනවා. මොකද මේ හැමදාම නොදැක්ක නොදන්නා ඇහෙන් දැකලා ඒ දැකීම සම්බන්ධව මේ විදිහට ඕලාරික වෙච්ච සංකත වෙච්ච පටිච්චසමුප්පන්න දේවල්ම දකින්න අපේ තියෙන අබ්බැහිය විතර අබ්බැහිය ඒකට තමයි ආසව කියලා කියන්නේ වෙන ඇත්ත නැහැ. ඉතාමත්ම මේ සත්‍ය වශයෙන් පේන අපිට කවදාකවත් නරකක් විදිහට පේන්නේ නැති. හොඳම දේ දැක්කා හරියට. දැක්කපු දේ ගැන කතා කරා. කවදාකවත් බොරුවක් නෑ මම දැක්කා. මගේ ඇහෙන් මම දැක්කා කියලා අපි පුදුම විදියට සාක්ෂි දෙනවා. පච්චක්ක කියලා කියන්නේ මේකයි. ඇහැට ඉදිරිපත් වෙච්ච දේ බොරු කරන්නේ කොහොමද? මුත් මේ ප්‍රත්‍යක්ෂය සංකතක් යත මේ පටිච්චසමුප්පන්නයක් ඕලාරික දෙයක්. කවදාකවත් දෙයක් නැහැ. ඒක නිසා අපි මෙන්න මේ බව දැන ගැනීම තමයි එතකොට ඇහැ පිළිබඳව දැක්කා, ඇහැ පිළිබඳව දැනගත්තා, ඇහැ පිළිබඳව යථාභූතය කියලා දැනගන්නම් මේ ටික දැනගෙන තියෙන්න ඕනේ. මෙන්න මේ ඇහෙන් බුදුහාමුදුරු දැක්කම මොන බුදුන් දැක්කයි කියලා කියයි. නැත්නම් බුදු රූපේ දැක්කත් අපි සමා ඒ බුදු රූපයත් අපි දකින්නේ මේන මේ කියන විදිහට සංකත වූ ඕලාරික වූ පටිච්චසමුප්පන්න ස්වરૂපේ. නමුත් විපස්සනා කරලා දකින්න රූපය දැකීමට හේතු වෙන ඇහැ පිළිබඳව ඥානං සස්සං යථා භූතං කියන විදිහට දැනගෙන දැකගෙන ඇති ඇති හැටියෙන් දකිනවා නම් ඒ පුද්ගලයාට පහළ වෙන්නේ ඉඳී තියෙනවා මනාපං අමනාපං මනාපාමානාපං අන්නේ පුද්ගලයාට ඔය දීපත් කරන්න වෙනවා මම ඇහෙන් රූපයක් දැකලා මට මනාපේ පහළ වුණා අමනාපේ පහළ වුණා මනාපමනාපේ කියන උපේක්ෂාව පහළ වුණා මෙන්න මේ දෙකෙන් මනාපමනාප දෙක මධ්‍යස්ත වූ උපේක්ෂාව පිළිබඳව ඒතං සංසං ඒතං පනිසං යදිදං උපේක්ඛා කියන අර මනාපාතික භාවයක් අමනාපාතික භාවයක් කරව දකින්න දේ පිළිබඳ උපේක්ෂා වීමට ශික්ෂාගාරකත්වයේ තමයි මෙතන නිදි භාවනා කරන්නේ. මනාපදේ දැකව ගමන් දුවගෙන ගිහිල්ලා ඒක ෆොටෝ එකක් අරගෙන රාමු කරලා ලොකු කරලා එල්ලා ගන්න එක ඒ අබ්බැහියක ස්වරූපයක් මතයක ස්වරූපයක් ඒක තමයි ලෝකේ තියෙන උම්මත්තක භාවය. අමනාප නම් අපි පරිසර වේදින්ද ගිහිල්ලා නඩු දානවා. එහෙම නැත්නම් ගිහිල්ලා කියනවා මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා මේක අපිට අසුබයි අමනාපයි මෙහෙම වෙන්න එපයි කියලා ඒවත් එක ගැටෙනවා. නමුත් මේ ගැටෙන දේ එහෙම නැත්නම් අර බදා ගන්න හදන මනාප භාවය නැත්නම් දුරු කරන හදන අමනාප භාවය සංකත භාවය හෝ ඒකේ අත්තා වූ මේ ඕලාරික භාවය හෝ පටිච්චසමුප්පන්න භාවයේ දැක්කනම් දකින්න පුළුවන් වුණා නම් දකින්න රූපෙට වැඩිය මේ බුද්ධලගේ මේ දර්ශනේ විශාල ගැඹුරක් තියෙනවා. මේක හිතගෙන වෙන්නත් පුළුවන්, ඉඳගෙන වෙන්නත් පුළුවන්, උදේ වෙන්නත් පුළුවන්, දවල් වෙන්නත් පුළුවන්, ඥානීය පක්ෂයට වෙන්නත් පුළුවන්, පුරුෂ පක්ෂයට වෙන්නත් පුළුවන් ඕනෑම වෙලාවක වෙන්න ඉඩ තියෙනවා. ඒකයි ඒකේ තියෙන අරුම. ඒකයි ඒකේ තියෙන ආශ්චර්යය. රහත් වෙන්න මිනිනාටිගේ වහන දිහා බලාගෙන හිටියා. ඉන්නකොට ඒකේ තෙල් ටික නිවිගෙන ගිහලා පහන නිවිනවා දකින්නකොට මේ සේරම අවබෝධ වුණා. භාවනා කරලා ඉවරලා මේ නිදා ගන්න කිව්ව එකට. මොකද අහලා තිබුණ බණ තිබුණා මේ ඇහැට මේ සංකත මේ පටිච්ච සමුප්පන්න මේ ඇහි පෙර නොදැක්ක පෙර නොවිරු ආකාරයකට ඇහැ දැක ගන්නේ අර ආලෝකේ නිමාව හේතුණා. තවත් මේ නින්නාංශයකට නිදා ගන්න ගිහිල්ල කකුල් දෙක හොදනකොට ඒ වතුර ටික වැල්ලට වැටිලා වතුර මේ හිඳිලා යන හැටි දිහා බලන්නම සියල්ල ආબોධ වුණා. ඇහැ කියන්නේ මේකයි, ඇහැට පේන වතුර ටික මේකයි, ඇහැට පේන ගිනි දැල්ල මේකයි, මේ තේරම මේ සංකතං ඕලාරිකම් පරිච්ඡේදම් උපන්නා. මේ නිසා මට මනාපමනාප භාව පහළ වුණා. දැන් මට පුහුණු කරන්න තියෙන්නේ මොකද්ද? ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. මේ රූපේක්ෂා හෝ ඇහැරිතා හෝ වින්දනනිතා හෝ වේවාසුරනිතා හෝ වේවා මා තුල මනාපමනාප භාවය වෙනුවට උපේක්ෂා පහළ දේවා කියන ඒ උපේක්ෂාව තමයි සංවරය අවශ්‍ය කරන්නේ. මේක තමයි ඉන්දිය භාවනා සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම පුහුණු කරන කෙනා යෝගාවචරයට ගන්න තියෙන ආදර්ශය. ඒකෙන් සා දකින්න වාරයක් පාස අපි මනාපමනාපවෝ දකින්න හෝ ඇහැ පිළිබඳව යථා භූතං මේ ඥානං පස්සං යථා භූතං කියනත ඇත්ත ඇතියට දකින්න දැනගන්න හෝ මේ වෙලාවේ කට නෙවේ ක්‍රියාත්මක මේ වෙලාවේ කන නෙවේ ක්‍රියාත්මක මේ වෙලාවේ නැහැ නෙවේ ක්‍රියාත්මක මේ වෙලාවේ කය නෙවේ ක්‍රියාත්මක ඇහැයි ක්‍රියාත්මක කියන බවට අපි මනස්කාරය තියෙනවා. දකින්න වෙලාවේදී දකින්නවා. ඒ වගේම එවැනි සතියකින් තොරව දකින්න සෑම වෙලාවකම මේ ධක්ම තුල සංකත භාවය, ඕලාරික භාවය සහ පටිච්චසමුප්පන්න භාවයේ මහින් පංච උපාදානස්කන්ධයන් පහළ කිරීමේ ශක්තිය තියෙනවා. යම් වෙලාවක ඒ පුද්ගලයාම නැත්නම් ඊගා චිත්තක්ෂණය මේ ඇහැ දානං පස්සං යතා භූතං අපි හැටියට දන්නවනම් හරියට දැක්කනම් ඇති ඇති ඇත්ත ඇතියෙන් දකින්නවනම් ඇත්ත ඇතියෙන් දන්නවනම් ඒ පුද්ගලයාට පුළුවන් මේන් මතුවෙන්නා වූ රූපේ පිළිබඳව ඒකාන්තේම මනාප භාවයේ හෝ ඒකාන්තේ මනාප භාවයේ වෙනුවට ඉතිචාරය මේ මනාප භාවයේ දිගේ වහා ක්‍රියාත්මක වෙලා වීතික්‍රමණය කරලා තමන්ගේ කාය වාචික ක්‍රියා දිගකට ගිහිල්ලා චේතනා පහළ කරන කර්ම රැස් කරගෙන විශාල සංසාරයකට කටයුතු කරනවා හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳව අමනාපයෙන් කටයුතු කරන වෙනුවට මම දකින්නවා මට දැන් මනාපයක් පහළ වුණා. මට දැන් අමනාපයක් පහළ වුණා. එතනනම් මට මේ දෙක පිළිබඳව මධ්‍යස්ථ භාවයක් පහළ වුණා කියලා දැනගත්තම අන්න ඒක අර ඇහැ ඇති ඇතිෙන් දැකීමට ඇහැ ඇති ඇතිෙන් දැන ගැනීමට උදව්වක් උපකාරයක් වෙනවා. මේම නොවුනා නම් මේ දර්ශනයම සංකත ඕලාරික පරිසම්පන්න වෙන්න ඉඩ තිබුණා පංචපාදානස්කන්ධයට යන්න ඉඩ තිබුණා. නමුත් මගේ හිත මේ විදිහට උපේක්ෂාගත වෙච්ච කරගත්ත පුළුවන් වෙච්ච නිසා ඉන්දිය සංවර කරගත්ත නිසා මේ සංකතේ මට දැන් දැක ගන්න පුළුවන් මට මේ කියස්තාව පරිත්‍යාගපන්න භාවය දැක ගන්න පුළුවන් ඕලාරික භාවයේ කපාගෙන මට සිම් භාවයට යන්න පුළුවන් කියලා ඒ දර්ශනයේදී ආම මඳහත්ව නැවත නැවතත් බලන්න දර්ශනය නතර කරලා ඒක දුරු කරන්න හෝ ඒක ළඟ කරගන්න ක්‍රියාත්මක වෙනවා විපදයක් ගන්න වෙලාවට මම මේ දැකීමයි සිද්ධ වෙන්නේ මට දැන් මනාපයයි මේ පහළ වෙලා තියෙන්නේ මට දැන් අමනාපයයි පහළ වෙලා තියෙන්නේ කියන බවට යම් කිසි කෙනෙකුට අවදි වෙන්න පුළුවන් නම් ඒ කාන්තේම ඔබේ උපේක්ෂාවට යනවා ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. මේ භාවනා කරන බොහෝ දෙනෙකුට අද ඒ ශක්තිය තියෙනවා. උපේක්ෂාට ගියාට පස්සේ භාවනා වැරදුණයි කියනවා, සතිය නැතුණයි කියනවා, නිින්දට ගියා කියනවා. නැත්තම් මම මේ වෙලාවේ මොකද කරන්න ඕනේ කියලා. මේ තරමට උපේක්ෂාව ඉස්සා බංගත්වයක් බවට පත් වෙලා තියෙනවා. නිබ්බිදාවක් බවට පත් කරගෙන තියෙනවා. එනි මේක පිළිබඳව අපි බණ නාහපු භාවනා නොකරපු මේ ගැන සාකච්ඡා නොකරපු යත්තන්ට වඩා යමුෙන් කල්පනා කරලා බලන්න ඕනේ මොකද අපිට මේ වෙන්නේ ඉන්දියන ඇකිලේ පිළිබඳ හොඳට මනසට හෝ දකින්න වෙලාවේදී අපේ භාවනා බොහෝම ජයයි බොහෝම ආශාවක් තියෙන රෑ දවල් නැති වෙනවකට අනුකූල කරා මෙහෙම පේනවා මෙහෙම පේනවා මෙහෙම පේනවා කියලා යම් අවස්ථාවක ඒ පින්දීම හැකිරීම දෙක අතර වෙනස මන ආරම්භ භාවයකින් තොරව උපේක්ෂාවටපත් වෙනකොට යාගෙන යන්න වෙනවා මොකද කමතා සුද්ධ කරන්න දෙන්නේ නැති. කරන් දෙන්නේ නැති ආයි සම්පූර්ණ. කියන්න දෙයක් නැහැ. මම සතිය කැඩලා දි කියන්න දන්නේ සමාධිය දෙන්නේ කොලාහි කියලා පේන්නේ. මේ චක්කු විඥාන ගැන මේ කතා කරන්නේ. මනසට පේන දේ. ඕකම තමයි සාමාන්‍ය ඇහැටත් පේන්නේ. ඉතින් මේක නම් සත්‍ය. ඉතින් භාවනා කරුවොත් ඒකාන්ත ප්‍රතිඵල තියෙනවා. නමුත් මේක නෙවෙයි නම් අපේක්ෂා කරන ඒකං සන්තං ඒකං පණීතං යදිදං උපේක්ඛා. ඉන්න නෙවෙයි නම් බලාපොරොත්තු වෙන්නේ අපිට ඕන කරලා තියෙන්නේ මේක වැඩි ඉතාමත්ම විචිත්‍ර කලුහුදු වර්ණ සහිත, දේදුරු වර්ණ සහිත, පිළිලාර සහිත වෙනසනම් භාවනා කරනවා කියලා කියන්නේ දුක නැති කිරීමක් නෙවෙයි දුක වැඩිවීමක් වෙන්නේ කියලා. ඒකයි මේ භාවනාවට කල්ැතුව මේ සුතමේ ඥාන චින්තාමේ ඥාන අවශ්‍ය කරලා කියලා කියන්නේ. ඒකයි මේ දස සංඥා සූත්‍රයේ එහෙම නැත්නම් ගිරිමානන්ද සූත්‍ර ආදී දේවල් වල මුලින්ම අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, භාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා ආදී වශයෙන් මේ සංඥා තේරම කල්ැතුව කියලා දෙන්නේ ඒකන් සංසං ඒකන් පණිතං මොකද්ද? මේ උපේක්ෂාව. එහෙම නැතුව භාවනා කරන උපේක්ෂාවට ගියා නම් ඌට පේනවා කාන්තාරක තනි වුණා. මහා මෝද වල පුංචි ගෝත්‍රක තනි වුණා. නැත්තම් අභ්‍යවකාශයට ගිහිල්ලා මට පාර හොයාගන්න බැරි වුණා. මම හිණේක අතර මං වුණා වගේ මහා පුදුමාකාර අර මම ආයේනේ අක්කාය දිට්ඨි කඩහැරීමක් සිද්ධ වෙනවා. මේ සාහද බටහිරත් භාවනා කරනකොට කර්ම සහ කර්මඵලය දෙහිම නැතුව සංසාර බය එහි මේ මේ චක්කුම් යත අජානං අපස්සං යතා භූතං කියන කාලේ මේ ඇහැමයි ප්‍රිය දකින්න රූපමයි හොඳ කියන හිතෙන් භාවනා කරනකොට ප්‍රතිපන්නං ඒකාන්තයි විපස්සනා පිළිබඳව මට අනිත්‍යවට දෙමිට විශ්වාසින් කියනවා ප්‍රශ්නේ තියෙන්නේ මේක වෙනකොට බය වෙනවා අද මෙන්න මෙතනයි යෝගාවචරයට වඩා කර්මස්ථානාචාර දුප්පත් වෙලා තියෙනවා. මේ විදිහට තමන් දකින්න රූපය ගැන හෝ රූපය දකින්න ඇහැ ගැන හෝ මේ විවරණ වීම, විරාග වීම, විරංජනේ වීමක් සිදු වෙගෙන යනකොට උපදිනකොට නූල් බඳින්න වෙන තත්ත්වයක්. පුදුමාකාර තනි වෙච්ච බවක්, කොටු වෙච්ච බවක්, අතර වෙච්ච බවක් බය එළවන සුළු බවක් ඒකාකාරී බවක් දීරස බවක් ප්‍රියංකෙන් නැගිලා දුවන්න හිතන ගතියක් ගුරුත්වයයි පාවෙන ගතියක් භාවනා ක්‍රමේ පාවෙන ගතියක් ස්ථානේ පාවෙන ගතියක් එන්නවමයි අන්න ඒකයි කල්ලාතුම කියලා තියෙන්නේ ඒතං සංතං ඒතං පනිතං යදිදං උපේක්ඛා ජීවිතේ හැපිලිබඳ උපේක්ෂා පහළ වීම මාරාන්තිකයි ඒ මොකද පොඩ්ඩක් පේන්නේ නැතුව ගියාම දඟලන දැඟලිලි දිහා බලනකොට පේනවා ඇහැ හොඳට පෙනෙද්දී යම් කිසි කෙනෙකුගේ ඇහැ පිළිබඳව යථා භූතං ඥානං පස්සං යථා භූතං කියනද මේ ඇහැ සංකතයක් ඇහැ ඕලාරික දෙයක් ඇහැ පටිච්චසමුප්පන්න දෙයක් බව තේරුම් ගන්න එක ඒ ඇහැ පිළිබඳව ආසාව ඇති කෙනාට පිළිගන්නා ගැනීමක් වෙනවා. මේ නිසාම සර්වඥාහි දේශනා කරනවා යම් කිසි කෙනෙකුට භාවනා කරලා සද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වඩන්න නම් මේ කාය පිළිබඳ ආශාව පොඩ්ඩක් අඩු කරගන්න. ජීවිතය පිළිබඳ ආශාව අඩු කරගන්නයි කියලා එතකොට ඔහුට දැක ගන්න පුළුවන් වෙනවා භාවනාවේදී වයසට ගියාම කොහොම හිතීද ඇහැ. ලෙඩ වෙනකොට කොහොම හිතීද ඇහැ. මරණ අවස්ථාවේ කොහොම වෙයිද ඇහැට කියලා මේ දර්ශනවලදීම මේ පනාප භාවය වැටෙනවා මනාප භාවය වැටෙනවා මනාපාමනාප භාවය වැටෙනවා මේ දෙකෙන් ඉතාමත් වැදගත් වෙන්නේ මේ පිට්ඨ අවස්ථාවයි කියලා අල් ඇතුළු පුහුණු කරලා උගන්වලා භාවනාවෙන් පෙන්නලා දීලා ප්‍රත්‍යක්ෂ කරනකොට ඔබට සාධර බවක් ඇති වෙනවා මේ උපේක්ෂාවට අන්න එතකොට පිනෝන්නෝක තමයි වෙන්නේ වයසට යනකොට ඕක තමයි වෙන්නේ ඇහ ලෙඩ එනකොට උඩට තිබි භයානකයි මරණ අවස්ථාව සම්පූර්ණ ඇහ අක්‍රිය වෙනවා ඉතින් එතකොට අතින් පයින් කෑ ගහනවා කියන්න හදනවා මේ ළඟ ඉන්න කට්ටියට මෙන්න මේ දේ කරපල්ලා මේ දේ නොකරපල්ලා කියලා මොකද මරණය බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. නමුත් භාවනා කරන කෙනාට මේ ලෙඩවීම මරණය වයසට යන තත්ත්ව හොඳට ඇහැපෙනෙත්තිම ඇහැසියෙත්තිම ක්‍රියාත්මක කරන්න පුළුවන් මේක ඉතාම රත්තරන් වචනයක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා ඇහැ ඇත්තේ නමුත් අන්ධයෙකුගේ ඇතරින්ද ඉන්දිය සංවරය කරන්නේ. අද වෙලා තියෙන්නේ තියෙන ටික පෙන්න ගන්නවත් වෙලාමදි තමයි තියෙන්නේ. තමන්ගේ දක්ෂකම් හැකියාවන් පුළුවන්කාරකම් පෙන්න ගන්න වෙලාමදි තමයි තියෙන්නේ. නමුත් මහරහතන් වහන්සේලා කියන්නේ තියෙන හැකියාවන් ඇහැ තිබුණ අන්දිතිගේ කටයුතු කරන්නේ. ඊට පස්සේ ඉන්දිය භාවනා සූත්‍රයේ මේකට වැඩි තව මේ විවිධ පැතිතල විවිධ විකල්ප වෙනගෙන හරපානි පෙන්ලා දෙනවා මේ ගත්ත උපේක්ෂාවට ගරු කරන්ට යෝගාවචරයේ වශයෙන් ඉන්දිය භාවනාවේදී ගත්ත උපදේශය ඉදිරියට ගෙනෙනවා. ඒ මොකද්ද? හේත පුද්ගලයා පිළිබඳව උදක් කරනවා. හේත පුද්ගලයා චක්කුනා රූපං දිස්වා හැට රූපයක් දැක උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං උප්පජ්ජති මනාපාමනාපං මේ පුද්ගලයාට අර තාලෙමයි මේ පුද්ගලයාට ඇහැට රූපේ දකින්නකොටම අර සම්මත ක්‍රමයේ හැදෙන්නේ මේක හොඳක් මේක නරකක් මේක නොහොඳ නොහොඳ කඩුවක් නැති දෙයක් කියලා හොඳ නරක දෙයක් දෙයක් කියලා වර්ණනය මේ නැත්නම් වර්ණනය සිදු වෙනවා ඒත් ඔහු කොහොමද කරන්නේ කොහොමද ඔහු ඒ දකින්න ප්‍රශ්න කරේ අක්ඛියති අරායති කියති රූප දක්ම විසේ මේක මට දුකක් මේක මම අලයුක්තක් මේක මට දුක්ඛාජනක දෙයක් ඒක යෝගාචරයක පැත්තෙන් සීක වුණත් අසීක වුණත් යෝගාචරය දැනගන්න පුළුවන් අපි සුද්ධිම ඇතුළේම ආහනාපානය කරගෙන යනකොට පාර්ශ රූපයක් මතුවේ ඒ යෝගාචරය හොඳට මේක පෙර ආතෝ මූල කර්මස්තනේ නිම්මග්න වෙලා හිටියානම් ඒ රූපයේ ගැටීම උට කරදරයක් විදිහට තමයි පේන්නේ. කලින් ඉස්සක් විදිහට තමයි පේන්නේ. දුකක් විදිහට තමයි පේන්නේ. මොකද අර මූල කර්මත්තන හොඳට නිමත්ත වෙලා හිටපු අවස්ථාව. එතකොට රූපයක් ඇවිල්ලා ආ මේ වෙලාවේ හිතට එනවා අත්‍යීති හරායති කෙනෙක්. ඒවා දුක. මේ රූපයකට මූල කර්මස්ථාන යනකොට මෙන්න රූපයක් දැක්කා. මේක හලලියක්. මේ රූපෙ මෙහෙ කියලා මම පැත්තකට දාන්න ඕනේ. අපි නැවත මූල කර්මස්ථානට යන්න ඕනේ. දෙකුත්ති. ඒක නොවන නම් හොඳයි. කියලා දුක ප්‍රකට. ඒ කියන්නේ මේ ඇහැට පෙනෙන රූපයක් නෙවෙයි උපමාවක් වගේ මම පෙන්නන්නේ ඇහැට පෙනෙන රූපයක් වෙනවා සක්මන් භාවනාවේ. හොඳට සක්මන් කරගෙන ඉන්නවා. සක්මනේ හොඳට නිමග්න වෙගෙන ඉන්නකොට Tamanටම ආමන්ත්‍රණය කරමින් කෙනෙක් එනවා. අර සක්මන් භාවනාවේ හිත වෙලා ඉන්න කෙනාට මේක පේන්නේ මා දුක. ඒ සක්මන්ට නැගලා ඉන්න කොටවත් ආමන්ත්‍රණය කරයක් නැහැ. ඇවිල්ලා සංඥා කරන කීවරයක් නැහැ. ඒක හලියුත්ත. ඒක දැනුම් දීමක් අහන්න ඕනේ භාවනා කරනකොට ඉඳප කතා කරන්න කියලා හිතේ. දුකුත්සයි දුකුත්සයි. දෙකුච්චනිය. දුකුත්සජනකයි. ඉතින් එන්නවම ඒ මොකද ඒ වෙලාවේ හිතපවතින සාමත්ම නිවන්දාන්ගෙන් තොරව අරමුණේ නිමක්න වෙලා ඉන්නවනේ මේක තමයි ඒකට පෙන්වන්නේ මාර්ග ඥාන ලැබපු කෙනෙකුට දැකීම සම්බන්ධයෙන් ඇති වෙන පොදු තත්ත්වය. අක්ෂීති හරායති දෙදුච්චති. ඒක තමයි ගෙලිමානන්ද සූත්‍රයේ සත්‍යය. එක සංඥාවක් විදිහට පෙන්වන්නේ සබ්බ සංකාරයේදී. අක්ඛියති හරායති විගුත්තේ ඇහෙන් දකින්න රූපයක් දුක කලයුක්ත විගුත්තා ජනකයක්. කනට ඇහෙන හැම ශබ්දයක් දුක කියන්නේ පීඩ ගැනීමක් අත්තක් අන්තකයක් කලයුක්තක් ඒ වගේම විගුත්තා ජනකයක්. කියන්නේ කුප්පන දෙයක්. නාසයෙන් එන ගඳක්, දිවට එන රසක්, කයට එන පහසක්, පිටතෙන් හිතවිලක් මේ තේරම අර නිස්සල වෙන සංකල කරන දීරයි. තේරම පිළිබඳව අර දුක්ඛතාවේ ඉන්නේ අර කලින්ම කියාපු විදිහට ප්‍රියමනාප ප්‍රියභාව අප්‍රියභාව මැද තියෙන උපේක්ෂාව ගරු කරන හිතටයි ඒව තේරම කරදර බව පෙන්නන්නේ. ඒ දැනුම කියලා කියන්නේ. ශිල්ප කියලා කියන්නේ මොනවද? කටයුතු කියලා කියන්නේ මොනවද? කාය ක්‍රියා කියන්නේ මොනවද? වාචික ක්‍රියා කියන්නේ මොනවද? මානසික ක්‍රියා කියන්නේ මොනවද? තේරම අක්තියති හරා ඇතිති. ඉන්සයි පුද්ගලයා තුන ආකල්ප වෙනසක් ඇති වෙනවා. Taman කරා එන දේ මොන හේ කමක් නැහැ කියලා ඉලකනවා. අපි සිංහල කියනවා කියලා පැමිණි දුක් පැමිණි හයිද? කවමදාකවත් අලුතෙන් කල්පනා කරන්නේ. මොකද දන්නවා සැලසුම් කරන තමන්ගේ මේ චිත්තක්ෂණය බව ආර්ථිය දිහරාජි දෙගුච්ඡති මේකෙන් වෙන්නේ ළඟ ඉන්න කට්ටියත් වගලාගෙන විශාල පරිසරංග පරිතරංග මාලාවල් පදවන එකයි ඒ නිසා ඒක ඕනේ නැහැ. අත්‍යති හරායති දෙගුච්ඡති. ඉතින් මේක දකින්නට කාම ලෝකේ පුද්ගලයේ කියන මේ අරණ්‍යවාද විශ්වාසලගේ මුන්න නිත්‍යදෝ භාරි මුක්තිය තුගතිය. කියා පිටි ප්‍රියමනාප ගතියක් නැහැ. කොහොමද ඉන්නේ පාය නිකන් හොඳට කතා කළා අර මේ ඉනියතු ආවේ විනේ විනේ සුත්ත පෙන්වන විදිහට ඒ ස්වාමීන් වහන්සේ දකින්නකොටම උදේ උදසුබ උදාහරණක් වේවා කියලා අතකට දීලා එහෙම නැත්නම් පිට බඳගෙන උණුසුම් ආශ්‍රය කරගෙන ඉන්නවනම් අන්න ලාභ සත්කාරات හොඳයි කවුරුත් එක්ක බොහොම අල්ලාහට සල්ලාපේ ගත කරනවා. නමුත් යම් කිසි කෙනෙකුට පළවෙනි මට්ටමේ උපන්න උපන්නන් මනාපං අමනාපං උපන් මනාපාමනාපං කියන තත්ත්ව තේරුම් අරගෙන ඒතං සන්තං ඒතං පණිතා යලිදං උපේක්ඛා කියන තේරුම් ගත්තා නම් ලබෝ කලකි. ඒ කුද්ධලයා ආර්ධයත්තර පත්‍යති කෙනෙක් නම් ඉස්තිරාර කාලෙට අත්‍යදි විදුක්ති හරායට පාන. යම් කිසි කෙනෙක් ඒ තත්ත්වයට පහළ වෙලාට මාර්ගයේ ගත කරනකොට භාවනාව හරියන වෙලාවට භාවනාව දෙල්ලෙන සෑම බාධකයක් ඇතිවීම, ඇතිවීම, ගන්ධරුවන් බැලීම, රස බැලීම, ස්පර්ශය කල්පනාව තේරම විසේ අත්‍යති හරායති දෙවිච්චති ගති පාර. මේක පෙන්වන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ශ්‍රේක ප්‍රතිපදාව. මේ මම හිතන්නේ මෙතන ඉන්නේ එක්කෙනෙකුටවත් මෙන්න මේ தත්ත්වේ අත්දකලා නැහැ කියන්නේ. කී දෙනෙක් ඒක හරියට භාවනා ක්‍රියාමාර්ගයක් විදිහට ආයුධයක් විදිහට පාවිච්චි කරනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. මේ උල්පණ්ඩ හදන්නේ මතු කළ පෙන්න නගන්නේ මේක අත්දකලා තියෙනවා මෙච්චරකල් භාවනා කරන්න ඕනේ නෑ මේක හරියට නමුත් මේ ආයුධයේ උපකරණේ හරි පැත්තට හරවාගත්තේ නැත්නම් ඕන කාලයක් දැල්ල රවුත් වෙච්ච දැලි පිළිය වගේ පැත්තකට දාලා තියෙන්නේ කවදාකවත් කරක් වෙන්නේ දැලි පිළිය දැල්ල හරි කාන්ත දිනුනොත් විතරයි හරියට අම නොකැපි සෙට් ගහ විතරක් කපලා ඒ වගේ තමයි මේ චක්කු ద్వාරයේ ඕනි නම් કૃષ્ණා පාල කරගන්න පුළුවන් ඕනි නම් විරෝධේ පාල කරගන්න පුළුවන් මේකද අවශ්‍ය වෙන්නේ චක්කු ద్వාරයේ වැඩනකොට හිතෙම නෙවෙයි වැඩ කළ යුතුයි මේ වැඩ කරන්නේ පෙර කර්මානුව තමන්ගේ කර්යානුව ආහාරානුව ඉක්වන වැඩ කරයි වැඩ කරන සෑම චිත්තක්ෂණයම එක්කෝ සමුදය සත්‍යය නැත්නම් නිරෝධ සත්‍යය මේ දෙක අතරමැද අම්බලමක් නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ අපි දැන හෝ නොදැන එක්ක ඒකාන්තේ නිරෝධේ පැත්තට අපි කටයුතු කරනවා නැත්නම් ඒකාන්තේ සංකාරය පැත්තට කටයුතු කරනවා. යනු බලමු හිතා ගන්න පුළුවන් සන සම්පත්තිය කියන්නේ කොහොම දෙයක්ද කියලා. සමාජවාදී කට්ටිය කියන සමාජවාදී ගමනේ අම්බලන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ දෙකක් නැහැ. එක්ක සංඛාර එක්ක ඉවරයි. එක්ක සමුදය සත්‍ය එක්ක නිරෝධ සත්‍ය. ඉතින් මේ දෙක අතර මැද තියෙන්නේ මේ ධර්මයේ තේරුම් ගැනීමයි යෝනිසමනසිකාරයයි ආයතමනසිකාරික සංඛාරය යෝනිසමනසිකාරික එතන එතනම නිවනයි. ආනේ විදියට අක්ෂියේ අරායති දෙකුත් කියන එක දැනගත්තා. ඒ බුද්ධයාට එතනම සදංග නිබ්බුති ලැබෙනවා. මූල කර්මස්ථානයේ ඉන්නකොට ඇතුළේ අතුරු බාධාවක් මාර්ගෙනේ මම මේ නිදර්ශනේ සැපෙන්නේ. නමුත් එහෙම නෙවෙයි කොයි වෙලාවෙ නමුත් ඇහැට දක්වන රූපය අත්‍යති හරායති දුක්ති කියන එක ඒක ප්‍රතිපදයි. ඒකට හේතුව පැත්තකින් ගිහලා බලනවා නම් අපේ සාමත්ම විත්තලම දුක වේදනීය. නැත්තම් මේ ජීවිතේම සැපයලවන විඥාණයන අනිත්‍ය ප්‍රතිපද විඥාණය. ඇහැට කනට නාසයට දිවට කයට මනසට බැඳිච්ච ගමන් විඥාණය සංකතයි ඕලාරිකයි පරිසුයි. ඒක තමයි අපි සාමාන්‍ය ජීවිතය කියලා කියන්නේ. නමුත් මේක වඩා විඥානයේ නොකලේ සිටි භාවයක් කියන මේ ඉන්ද්‍රියන්ට නොබැඳිච්ච ස්වභාවය. ආන්නේ ස්වරූපෙට ගියාම දුරට ඒක බොත් වෙන්නත් පුළුවන්. ඒ අනිත්‍ය ප්‍රතිපද විඥානය මේ ජීවිතේම සැකයලව සැපයලවන විවේකජං සීති තුන. බුදුරන්ගෙන් එන්නා වූ ඒ අරමුණු වලින් විවේක වෙච්ච ප්‍රීතිය සුඛයෙන් ගත කරන මූලික ස්වરૂපයක් ඒ විඥාණයට ඥාන ඒකට මාත්තු මොනවාක්වත් අවශ්‍ය නැහැ. ඒක ඒකෙම 100% සම්පූර්ණයි. කවදාකවත් ඒකෙන් ගැලවෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් ඒ ඉන්ද්‍රිය ප්‍රතිපද නොවන විඥාණයට රූප මාර්ගේ යන්න බෑ, අහ මාර්ගේ යන්න බෑ. ශබ්ද මාර්ගේ යන්න බෑ, කන මාර්ගේ යන්න බෑ. නාසය මාර්ගෙන් බෑ, ගන්ධ මාර්ගෙන් බෑ, රස මාර්ගෙන් බෑ, දිව මාර්ගෙන් බෑ, ස්පර්ශ මාර්ගෙන් බෑ, කාය මාර්ගෙන් බෑ, ධර්ම මාර්ගෙන් බෑ, මන මාර්ගෙන් බෑ මේ සියල්ලගෙන්ම තොර වෙන්න ඕනේ. ඒකයි සර්වඥාන්සේ දේශනා කරේ ධම්මෝපි වෝ භික්ඛවේ පහකප්පා. අනේ මේ ඉගෙන ගන්න ධර්මයේ ප්‍රවාහවල අතාරින්න ඕනේ. පබේ අධම්මෝ අධර්මය ගැන කුමන කතාවක්. එහෙම නැත්නම් මේ කියන දේවල් සාකච්ඡා කරන දේවල් ම කල්පනා කර කර ඒක සැපක් කියලා හිතනවනම් ඒකත් අපිට දවසක් කියන්න වෙනවා අක්ඛීයති හරායති ජීවි. එතෙන් ගියාම හොඳ නරක දෙකක් ඉක්මවලා සත්‍යයේම පිළිතර. ආ මේකට පෙළ ගැස්ම තමයි අපි ඉස්සල්ලාම අර මනාප භාව අමනාප භාව එනකොට මේ දෙක අතර මැදියත් ආ උපේක්ෂාව හොඳයි කියලා කලින්ම කෝල් කරා. ඒකන් සම්තං ඒකම් පණීතං යදිදම් උපේක්ඛා. මෙන්න මේක පිළිබඳව දැන හෝ නොදැන අන්ත දෙකට ගත කරන එක මතයක් අප තේරුම් ගන්නවා. මතං ප්‍රමාදං. මදයක් ප්‍රමාදයක් අපි කවදාකවත් මේ ඇබ්බැහි වලටපත් වෙලා කුරුදු වලට අහු වෙලා අන්තවාදීව දුරාචාරව ගත කරන මේ සුදියා එච්චරම සැකමුසුව බලන එකක් නෑ කැතව බලන එකක් නෑ මොකද අපි කවුරුත් ඉන්නේ සංසාරේ ඉන්න තාක්කල් ඔන්නෝ කියන විදිහ මොකක් හරි එකට මත් වෙලා තමයි මේ පාරම අපි තව ටිකක් ඉස්සරහට යමු කොහොමද රහතන් වහන්සේ මේ වගේ මනාපමනාප නැත්නම් මනාපමනාප දෙකම සහිත රූපයක් ඇහැට හමු වෙච්චාම කොහොමද කටයුතු කරන්නේ අසේක පුද්ගලයා මහරහතන් වහන්සේ උන්වහන්සේට ඇහැට රූප දකින්නකොටම ඒ සම්මතේ පවතින තාට මේ දැක්ක පොදේ පිළිබඳව මනාප පහළ වෙනවා අමනාප පහළ වෙනවා මනාපමනාප දෙකේ මිශ්‍ර පහළ වෙනවා ඒක පෙන්වන්නේ පටික්කුල සංඥාව පහළ වෙනවා අපටික්කුල සංඥාව පහළ වෙනවා පටික්කුල අපටික්කුල දෙක කලවමේ පහළ දැන් අර දුතුණු පුද්ගලයා මනාප දෙයක් පහළ වුණා නම් මනාප දෙයට බැඳෙන එක ලං කර ගන්න හදන එක බදා ගන්න හදන එක ඇරෙයි මනසට කරන්න දෙයක් නැහැ මම දන්නේ එකයි ඒක අල්ලගන්න ඒ තමයි අදාන ධෛර්යය කියලා කියන්නේ ඒක නෙවෙයි කියලා කිව්වොත් රණ්ඩු කරනවා ඒක සංගතයක් හෝ රණ්ඩු කරනවා ඒක ඕලාරික දෙයක් නෝ සම්දුකන පරිසම්පන්නක ගානු නෑ නෑ මම දැකපු දෙක කොහොමද ඔය ඇවිල්ලා කියන්නේ මම දැක්කනේ මේක මට ස්පර්ශ තිබුණානේ මම බැලුවා ඉතින් ඔච්චර දුරට ඒ ප්‍රාතන් වංශේ හොඳටම දන්න මේක සංකතයක් මේ දැකපු පළවෙනි දර්ශනේ ඕලාරිකයි මේක පරිසම්පන්න ඒ නිසා උන්වහන්සේ දන්න මේ මත මත ලෝක සම්මතය හැටියට ඕන පටික්කුල ගන්නවා පහළ වෙනවා පිළිකුලක් පල්ලෙක් හරි කවුරුත් කැට කරපේ නැත්නම් වමනේ කරපේ නැත්නම් බලු කුණක් එහෙම නැත්නම් අපටිකුල සංඥා පහළ වෙනවා සුබ නිමිත්ත පහළ වෙනවා. එහෙම නැත්නම් මේ දෙක අතර කලවමක් පහළ වෙනවා. උන්වහන්සේ දෙන ඒදිය තමයි ඕනෙම පටිකුල සංඥාව පහළ කරන එක මත අපටිකුල සංඥා ඇති කර ගැනීම ශක්තිය උන්වහන්සේට ඕනම අපටිකුල සංඥාව පහළ වෙන අරමුණක් මත පටිකුල සංඥාව පහළ කර ගැනීම ශක්තිය උන්වහන්සේට තියෙනවා. පටික්කුල අපටික්කුල දෙකම ආපුවාම සප්පටික්කුල සංඥාව පහල කරගෙන ඉන්නේ ශක්තිය මේක තියෙනවා මේක කියනවා කියන එක ඒ රහතන් වහන්සේගේ ඉර්ධියක් කියලා. ඒ නාතද ඒ සම්මාන්තික අරමුණකින් බෑමක් කරන්නේ. අරමුණකින් බෑ ඒකාන්ත ඵලයක් කරන් දෙන්න උන්වහන්සේගේ යෝනිසමන්ති කාර්ය හැටියට ඕනම දෙයක් ඕනම දෙයක් වඩපත් කරගෙන ඉන්නේ ශක්තිය. සමහර දාට කියන රහතන් වහන්සේ පිටිපස්ස වැක්කක් පේනවා. මොකද මේ ඉස්සරහා තේරෙන දෙන්නම විතරක් නෙවෙයි උනාට බලන්නේ ඒකෙන් තේන්නේ මනස මතකට විතරයි උනාටගේ මනසට දිනු කරපු ඥාණයට මේක විනිවිද දකිනකොට රූපේ කියලා කියන්නේ කොහොම කෙරුවක්වත් වදයක් කොහොම කෙරුවක්වත් අත්‍යති හරාති දෙගුත් කියන එක දුක ඒක හලියුක්ක් දුක කරියුක්ක් ඔක පිළිබඳව මේ පැත්ත මේ පැත්ත කරලා ටෙම්පරාදු කරලා ගන්න දෙයක් නැහැ උන්වහන්සේගේ තියෙන ඒ විචාරදත්වය කියලා කියන්නේ ඕනේ නරක හැඟීමක් ඇති කරන දෙයක හොඳ හැඟීම ගන්න පුළුවන් මොකද මේ පටිච්ච සංඥා ඇති කරගත්තා නිවනට දොර ඇරෙනවා ලක්ෂණ මේ ස්ත්‍රී පුරුෂ රූප පුරුෂ රූප දකින්නකොට දෙතිස් කොටාසයකට කරලා ඒක අපටික්කුල සංඥාව ගන්න ඇති අපි පුහුණු කරලා තියෙනවා ඒක තවවත් තමයි කියන කියලා තියෙනවා ඒක රහතන් වහන්සේගෙට ඕම ඉස්තිලා කාර්ය වුණාට ඇඟේ කැල්ලක් වගේ ඕනේ හොඳ දෙයක් දකින්නකොට ඒක කඩලා ඒක තුළ අපටික්කුල පටික්කුල සංඥාව ගන්නට උන්වහන්සේ දානවා ඒකෙන් තමයි උත්තරෝම දැකිය දැක්කම ප්‍රතිකූලයි කොහොමද මේ සතෙක් කැත කරපු එකක් වමනයක් බලුකුණක් ගැරඬිකුණක් මේ වගේ දැක්කත් උන්වහන්සේ දන්නවා ඒකේ අපටිකුල සංඥා පහල කරන ධාතු මට්ටකෝ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ මේකේ කියන ධාතු පමණයි ධාතු මාත්‍රයක් පමණයි මේක සත්‍යයේ කියන පුද්ගලයේ කියන්නේ මේක ශූන්‍ය දෙයක් මේකට හැතුනොත් දීශේ පාරයි උන්වහන්සේ අපටිකුල සංඥාව ගන්න මේක අපටිකුල අපටිකුල දෙකේම අපටිසුල සංඥාව ගන්න. ඒ නිසා එතෙන්ට යනකොට මොන අරමුණක් ආවත් අරමුණ මාර්ගයෙන් ඒකාන්ත ඵලයක් ආසන්නවට ඇති කිරීමේ ශක්තිය නෑ. මෙන්න මේක වුණාට සුදුසු කමක්. ඒක තමයි අරහේ කියන්නේ. නිසා ඕනම පුතග්ජනයෙකුට අරමුණු පෙන්නලා කුප්පන්න පුළුවන්. ඉන්දයරේක ස්වාමීන් වහන්සේට කියලා මතක් කරුවේ භාවනා කරන වෙලාව කතා කරගෙන මතක තියාගන්න ඕනේ තව කෙනෙකුට කුප්පන්න පුළුවන් තරම් මම තුච්ඡද කියලා මතක් කරගන්න. මම උත්සාහ කළ යුත්තේ කවුරු මොන જાති කෙරුවක්වත් නොකදී සිටින්නයි. මේක තමයි විපස්සන ප්‍රතිපදාව, ඒක ප්‍රතිපදාව, අපේක ප්‍රතිපදාවකින් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේක මොනම මේ පරිබාහිර මොනම දෙයකටවත් ඉන්දිය භාවනා සූත්‍රය හේතු කරලා නැහැ. මේක පිළිබඳව දැන ගැනීම පමණයි. වෙන විදිහකට කියනවා නම් මේක සාන්දෘෂ්ටිකයි. මේ தත්ත්වේ තේරුම් ගන්න කවමදාකවත් අතීත කාලමානයේ මේක කරන්න බෑ අනාගත කාලමානයේ මේක කරන්න බෑ සාන්දෘෂ්ටිකමයි සාන්දෘෂ්ටි ඒකයි විද්‍යාඥාතික ධර්ම සම්දිත්තිකෝ ඕපනයිකෝ මේක ඒකාන්තයෙන්ම පුතර්ජන ප්‍රතිපදාව පටන් අරගත්තා නම් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමනෝ අක්තියති හරායති ජිවිතති කියන මේක දුක මේක හලෙස්සක් මේක ජීවිතා ජනක දෙයක් බවට අනිවාර්ය උපනයනය කරනවා ඒ මට්ටමට ආවේකන අනිවාර්යයෙන්ම අරියත් සහතන් වහන්සේගේ අර කිසි පුණ්‍යයේදීට පුණ්‍යයේදී නෙමෙයි මේක ආත්මයේදීටපත් වෙනවා කොයි දේ කොහොම කෙරුවත් තමයි ඕන දේ තමයි බලන්නේ. ඒ දේ නිවනවා. ඒක සංකතයක් නෙවෙයි, ඕලාරික දෙයක් නෙවෙයි, පරිසම්පන්න දෙයක් නෙවෙයි, ඒ ඉක්මයේ කියන්නේ. නිසා මේ ධර්මයේ ඕපනයිකමයි. ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ. විද්‍යෝහි ඥානවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගන්නවා. එයි පස්සිකෝ ඕනම කෙනෙකුට ගෙන්නලා පෙන්නලා දෙනවා. මේකට ආගමක් ඕනේ නැහැ. ආගම අවශ්‍ය වෙනවා මේ ප්‍රත්‍යක්ෂ කරන්නට. නැත්නම් පෙන්නලා දෙන්න පුළුවන් එකම දාර්ශනයක්. මේ දහස්තර පෙන්නකොට දහස් ආකාර අපිට සංඥා පහළ වෙනවා. හැඟීම් දෘෂ්ටි පහළ. නමුත් සුඛවාදී අදහස් ඇතියත්තු සුඛ සංඥාව ඇතියත්තු අත්‍යීති හරහා කිවිච්චි කියනකොට කියනවා මේ බුදුහාමුදුර නිතරම දුදුක්ඛා දැනක පැත්තටමයි මේ ලෝකේ පෙන්වන්නේ කවදාකවත් රස සංඥාවක් පෙන්වන්නේ නැහැ ඒක නිසා තපස්සී පැත්තටමයි කතා කරන්න බුදුහාමුදුර කවදාකවත් මේ මේ රසකාමී පැත්තට කතා කරන්නේ නැහැ කියලා දොස් කියනවා බුදුහාමුදුර බාහිර දිනාගෙන බලනකොට කතාව ඇත්ත තමයි මොකද මෙතෙක් සංසාරේ කලේම ඔය පැත්ත ගෞස් වුණාට අනිත් පැත්ත හොඳ වෙයි කියලා හැමදාම මේකේ නොදක්ක පැත්ත පිළිබඳ සුබ සංඥාවේ සම්පූර්ණක තමයි. දකමනති දේවල් දැකීමේදී ආශාව. උදාවසික තේරුම් ගන්න ඕන මේක දෙයක් නෙවෙයි නේ. මේ තේරම දකලා තියෙනවා සාමත් තියෙන සුෂ්ණා විතරයි. ඒක පොදු ආකල්පේ අක්ෂිලිති හරහාටි දෙවිත්. අන්තිමට ගියාට පස්සේ තමයි ලැබෙනවා සුසුකම ඕන දුක්ඛ ජනක දෙයක අධිපුත්තාල් වඥාව ගන්නවා. ඕනම අධිගුත්සා ජනක වේග දිගුත්සා දක ගන්න පුළුවන් ඕනම මේ දෙකක් තියෙන විදිහේ කැමති එකක් ගන්න. මෙන්න මේ නිසා නේද ඕපනයි තමයි ධනකට යොමු කරන සුළුමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඥානවන්තයාට ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්මයි. ඒ වගේම සාන්දෘෂ්ටිකමයි. සත්‍යමානව දැක්ක හැකි. එයි පස්සිකමයි. මේ ඒවා බලව කියලා පෙන්වන්න පුළුවන්. මේ ඇහැ තමයි. මේකම මහා කලායතික සූත්‍රයේ ඒ ඇහ කන නාසය දිව ශරීරයේ ඊට රූප ශබ්ද ගන්ධ රස පිළිබඳව ඉතිරි බොහෝමත්ම විචිත්‍රවයි. ඒ වගේම ඊවර 3 4කින් පෙන්වන්න උත්සාහ කරනවා සරුවචන් වහන්සේ මේ අර කලින් කියන විදිහට එලෙස්කොලින් රජස් සහිත වූ මේ ඒ වගේම බැඳීම් සහිත වූ ආසාවක් සහිතව පුද්ගලය මොනම රූපේ දැක්කා ආස්වාද කරනවා ආස්වාද කරන්නේ මොකටද මේ ඇහෙන්නේ දැක්කේ ඇහැ පිළිබඳව ආස්වාදයේ තියෙන ඇහැ පිළිබඳව සුඛ සංඥාව තුල පවතිනවා මේකමත් ඇති මෙයම ඇති සංඛාර දිගට යනවා ඇහැ හොඳයි ඇහැ සුබයි මංගලයි භද්‍රයි කියලා ගන්න එකම විකතෝම සංඛාරේ බඳින්නයි ඒ වෙනුවට මේ විරච්ඡ සංඥාව ඇති කරගත්තට පස්සේ සමුදේ පක්ෂේ දුරු කළාට පස්සේ ඒන්නේ මේ කියන ඇහැ ආදී ද්‍රව්‍ය ඉඳුරන් කෙරේ නැත්නම් මේ ආයතන කෙරේ අර කියන සාරජ්‍ය භාවය නැතිලා. ඒකත් මේකට විශාල සීලයක අදනමක් අවශ්‍යයි, විශාල සමාධියේ පදනමක් අවශ්‍යයි. එහෙම නැත්නම් මේ ඈ පිළිබඳව විරද්ධ භාවය පහළ වෙනකොට ඒක ඉස්සබංගත්තකට පස්සට බොහෝ දෙනෙක් අඬාවට. එක්ක නින්දට වැඩේ. එහෙම නැත්නම් චෝදනා කරනවා දැන් කිසිම අරමුණක අඩු ගන්න පටන් ගන්නකොටත් ආනාපානෙ පේන. නැත්නම් පිළිපැදලේ පටන් ගන්නකොටවත් පේන්නේ. ආදි වශයෙන් යථාභූතයේ පිළිම අපිට වමන කරන්න කිච්චේ චාර බස්සල යනකොට එන හැඟීමක් තියෙන අන්නේ වගේ කොහොම නිකන් මේ අපහාස කර තත්යකටපත් කරනවා. ඒ මොකද කලින්ම ඒ සඳහා සූදානම් කරපු සීලමේ පදනමක් සමාධිමේ පදනමක් නැත්තම් ඒ බුද්ධිලට ගොඩාක් කල් යනවා මේ වෙච්ච තත්ත්වය මොකක්ද කියලා තේරුම් ගන්න. ඕක හිතන්නේ මෙන්න අභග්‍ය ඒක මේ අමලිය සංකරච්චලයක්. ඒ නිසා මේ ඉන්දිය භාවනාව පිළිබඳව විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මට්ටම් කීපයක් තියෙනවා සීලෙ මට්ටම එක මට්ටමක් තියෙනවා සමාධි මට්ටම එක මට්ටමක් තියෙනවා ප්‍රඥා මට්ටම එක මට්ටමක්. මේ ප්‍රඥා මට්ටමේ මට්ටමද තමයි අපි සාමාන්‍ය විපස්සනා කියලා කියන්නේ. ඒක තමයි මේ ධර්මයේ ගුණ 6ම ඉස්හාමත්ම ප්‍රකට වෙනවා. ඒ මෑත කාලේ බුද්ධ ආගමක විශේෂත්වයට පෙන්වන්න පටන් ගන්න තියෙන විපස්සනා ලෝකේ ඒ සාන්දෘෂ්ටිකයි. මේ චිත්තක්ෂණය සියල්ලම කළ හැකියි. කරනවා නම් දැන් නැත්තම් කවදාකවත් සුසංයෝග භාවනා සූත්‍රයට යනකොට වර්තමාන මොහොතේ එළඹ සිටි සිහියේ නැත්නම් සතියේ තාමත්ම කැපී පෙනෙන ගතියක් වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නම් සෑම චිත්තක්ෂණයෙම තියෙනවා. අවල් දෙන්නේ නැහැ. අවල් දෙන්නේ මොනම තැනකවත් මේ මේ සාන්දෘෂ්ටික ධර්ම විස්තර කරන තැන්වල එහෙම නෑ බෑජක තෙන්නලා නැහැ. නමුත් සුභාකාරයවලුවද අර නොකිරන වේදකමට ඕදුරුකල් කල හතකුත් පහක් ඉල්ලන්න වගේ අරක නැතුව බෑ මේක නැතුව බෑ කියලා ඒ අර යෝගාවචරයගේ තියෙන අර ඇති සංඥාව පිටිේ බලන ගතිය මොට කරන ගතියක්. ඒක ගැඹීර බව පෙන්වන්න හදනවා. ගැඹීර නෑ කියලා කාටවත් කියන්න බෑ අඩුවානේ පරිස්සම පාඩක තේරුම් ගැනීමත් ගැඹීර තමයි. නමුත් ඒ ගැඹීර දේ තියෙන තේරුම් ගන්න. බය කරන්නවක පතර දාන්නවක නෙවෙයි. මේක කවදාකවත් බුද්ධ ධර්මයේ වෙන්නේ නෑ. හැම වෙලාවෙම ගැඹීරත්වයේ පෙන්වලා තියෙන්නේ ඒ සඳහා හොඳ වීර්යයකින් හොඳ සතියකින් හොඳ සීලයකින් හොඳ සමාධියකින් යුක්ත ඉදිරිපත් වෙනවා එනිසා සාන්දෘෂ්ටික මතයට ආවට පස්සේ ඒක ලෝකයාට බය නැතුව ඕනම කෙනෙකුට ආගම් ભેදයකින් ස්ත්‍රී පුරුෂ ભેදයකින් කරව වයස වහන් ભેදයකින් කරව පිළිගන්නන්න පුළුවන් තාක්ෂණයකට පත් කරනවා ඒකදී මේ නිරෝධ සත්‍ය නැත්නම් අන්හාව ඇති තනමයි නිරෝධයේදී සංසාරේ තියෙන තැනමයි නිවන තියෙන්නේ. අර සෝයි දස සූත්‍රය සඳහන් කර විදිහට ඉමස්මින් ඒව කලෙවරේ සසන්නේ සමනකි. සංඥාවක්තාව මන ඇත්තාව මේ ශරීරයමයි මේ දෙකම තියෙන්නේ කියනකොට හොඳ පින්වන්තයාට ලොකු ශක්තියක් ලොකු ධෛර්යයක් ඉදිරිපත් වීමක් ඇති වෙනවා යම් විදිහකට බංකොලොත් මානසිකත්වයක් ඇති කෙනාට බය වෙනවා. ඒ නිසා මේ ධර්ම කොටස් හොඳට තේරුම් ගන්න ඕන තේරුම් ගත්තොත් තමන්ම දැනටමත් ලබලා තියෙන අත්දැකීම් වලට හොඳ පෙළගස්පක්. හොඳ පෙර ඉම්මා ඉදිරි දක්මක් ඇති කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ සඳහායි මේ ධර්ම කොටාට ඒ නමුත් අර ඒ සඳහා සූදානම් නැති කෙනාට නම් මේක බය වෙන සුළු ගැටයක් වෙන කියනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒක හිතගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි ඒක. නමුත් යම් කිසි කෙනෙකුට හෝ මේ විදිහට අර ඉදිරියට යන්න ශක්තිය වෙන්න ඒ තෘෂ්ණාව තියෙන තැනමයි නිවන තියෙන්නේ. ඒ තෘෂ්ණාව තෘෂ්ණාව වශයෙන් දැන ගැනීමමයි නිවන කියන්නේ. එතකොට වෙන්නේ කියන්නේ කියලා. අන්න එවැනි මෙතෙක් කරපු ධර්ම කර